මේ රටට පණ දෙන්න මේ අමාස අට තුල නැවතුණු සංවර්ධනය නැවත ඇති කරන්න රටේ ඒකීය භාවය පවත්වා ගන්න රට නොබෙදන්න මේ සියලු දේ සඳහා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරව යුතුයි කියන මතේ ඉඳලා එතුමාව මෙතැන්ට කැඳවාගෙන ආවේ වෙනින් කවුරුවත් නෙවෙයි මේ රටේ ප්‍රගතිශීලී ජනතාවන ඔබයි අපේ ව්‍යවස්ථාව අනුව 19 වෙනි සංශෝධනයෙන් පසුවත් පාර්ලිමේන්තුවේ බහුතර മന്ത്രിවරුන්ගේ කැමැත්ත තිබෙන മന്ത്രിවරයා තමයි අගමැති වෙන්නේ. දැන් මම හිතන්නේ අපේ වර්තමාන ජනාධිපතිතුමත් පිළි අරගෙන තිනවා සංධානය 113ක් ගන්නවයි කියලා. 113ක් ගන්නවයි කියලා. දැන් පිළි අරගෙන. එහෙනම් 113ක් ගත්තන් පස්සේ අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නැතෝ වෙනින් කවුද? ඇයි? අපි අස්සම් කළා දීලා ඉවරයි ලියුම මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ මේ රටේ අගමැති වෙන්නේ කියන කාරණය